ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරය කඩවත සමාධි මැදුර යන විහාරස්ථානාධිපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද පයාගල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහැවතුනි වෙසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ දස පාරමිතාවන් අතර මෙත්තා පාරමිතාව පිළිබඳවයි. නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණා උපාය කෝසල්ල පරිංගහිතෝ ලෝකස්ස සුඛ සම්උපහිතෝ අත්තතෝ අව්‍යාපාදෝ මිත්‍ථාපාරමීති තී සද්ධාවන්ත පින්වත්නි බලාපොරොත්තුව මෛත්‍රී පාරමිතා පිළිබඳව ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න. මේ දේශනාවේදී පාරමී භූමිය පිළිබඳවත් මෛත්‍රිය පිළිබඳවත් කරුණු කාරණා පහදලා දෙන්න ඕනකම තියෙනවා. පළමුවෙන්මත් මෛත්‍රියේ ස්වභාවය, මෛත්‍රිය වැඩි යුතු අන්දම, මෛත්‍රියේ ආනිසංස පිළිබඳව ධර්මානුකූලව යමක් දැනගන්න ඕන. මෛත්‍රිය කියලා කියන්නේ අනිත් අයට හිත වැඩ ප්‍රාර්ථනා කිරීම. සාමාන්‍යයෙන් අපි මේ පිළිබඳව නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරනවා. මෛත්‍රී භාවනා කිරීම බොහෝ තැන්වල ආරම්භක ආගමානුකූල කටයුතු වලදී සිද්ධ කරන දෙයක්. මොන දේ වුණත් දැනගත් දෙයට තව යමක් එකතු වෙනවා නම් ඒකෙන් අර මුල් දැනීම වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැරණි ධර්මයේ වුණත් අපි අලුතින් සිතාන්ත ක්‍රමයකට හදා ගන්න ඕන. අලුතින් හිතනවායි කියලා කිව්වහම ධර්මයේ වෙනස් කිරීම නෙමෙයි. ධර්මයේ තුලම තියෙනවා සමහර විට අපි නොදත් නොඇසු වටහා නොගත් කරුණු කාරණා. මම කල්පනා කළා ඒ කරුණු කාරණාත් මතක් කර දුන්නොත් මේ ධර්ම දේශනාවට අර්ථ සම්පන්න වේවි කියලා. ඉන්නතුන් අවංකව කල්පනා කරලා බලන්න අපි ජීවත් වෙන වටපිටාව සමාජයේ දිහා බලනකොට අපිට පුළුවන්කමක් තියෙනවද? අනුන්ට හිත වැඩ පතාන්න. අපි අවංකව ඒ දේ කරනවද? අවංකව ඒ දේ කරනවද? අවංකව මේ දේ කරන්න පුළුවන්ද? එතකොට මම මේ අවස්ථාවේදී මේ හැම දිනාටම මතක් කළේ අප සිටින වටපිටාව තුල අනුගේ යහපත, අනුගේ දියුණුව, අනුගේ සුවේ සැනසීම අපිට හිතන්න පුළුවන්ද? ඒ වගේම තමයි අවංකවම මේ දේ කරන්න පුළුවන්කමක් තියෙනවා. කවුද එහෙම කරන්නේ? ඒකට දෙන්න පුළුවන් උත්තරේ තමයි කාලය, ඉන්න තැන, අසුරු කරන අය මොන විදිහේ අය වුණත් නොගැලපෙන අය වෙන්න පුළුවන්. නොගැලපෙන අය ආශ්‍රයයට පැමිණියාම හිතක තියෙන තැම්පත්කම නැති වෙනවා. ආ විදිහකින් කියනවා නම් ගැටුම් ඇති වෙනවා කෝපය ඇති වෙනවා තරහ ඇති වෙනවා නොගැලපීම නිසා. ඒ නොගැලපෙන අයාතර වුණත් මේ යහපත් සිත ඇති කරගන්න පුළුවන්. බැහැම කියන්නේ පුළුවන්කමක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් අපිට ධර්මයේ අහලා ධර්මයෙන් හිත හදාගත්ත අය අද වුණත් මහරහතන් වහන්සේලා ගැනම කියන්න ඕන කරන්නේ නැහැ. මනසතාවල එන චෛත ඔයත්තන්ට සඳහන් කරන්න ඕනේ නෑ. අපට පුළුවන් කමක් තියෙනවා අද සමාජ ජීවත් වෙන අයගේ ජීවිත තුලින් හොඳ ආදර්ශයක් ගන්න. එනිසා මෛත්‍රිය කියන එක අපහසු වුණත් අපට අවංකව පතුරවන්න හිතන්ට දියුණු කරන්ට ඒක බැරි දෙයක් නෙමෙයි. ප්‍රතිඵලය ගැන හිතනකොට මා පුදුම සැනසීමක් තියෙනවා පින්නතුනේ මෛත්‍රිය තුල. කෙනෙක් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දියුණුව ඇති වේවා සැනසීමටපත් වේවා කියන වචනවල වචනාර්ථය අරගෙන බැලුවොත් මහා පුදුම විදිහේ වෙනසක් ඒ හිතන හිත තුල ඇති වෙනවා. ඒ චරිතය වෙනස් වෙනවා. මෙන්න වෙනස් වීම තමයි අපේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. හැමදාම මනසේ කරදර පුරවගෙන සහනයක් නැතුව අසහනෙන් ජීවත් වෙන්න දක් බලාපොරොත්තු වෙන්නේ. අඩුපාඩුකම්, අමනාපකම්, කලකිරීම, අනස්සල්ලටපත් වීම මේවත් එක්කද ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ධර්මයෙන් ඈත් වෙච්ච පුද්ගලයා ධර්මයේ ආශිර්වාදයේ නොලත් පුද්ගලයා ඒ විදිහට තමයි ජීවත් වෙන්නේ. බණහන මේ පින්නතුන් හොඳට හිතට ගන්න ඕන කරන දෙයක් තමයි මොන ආකාරයකට ධර්මයේ කුසලයේ ගැන විස්තර වුණත් කුමන ආකාරයට පින පිළිබඳව දේශනා කළත් ඒ සියලු පින් ඒ සියලු කුසල් අභිබව ඉදිරියට එන මහානුභාව සම්පන්න පිළිවෙත තමයි මෛත්‍රී පිළිවෙත. ප්‍රයත්න බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කළා. අංගුත්තර නිකායේ නවක නිපාතේදී වේලාම් බ්‍රාහ්මණයා මහා පුදුම විදිහේ දම් පෙළහරක් පවත්වනකොට ඔහුට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඔබ වේලාම් බ්‍රාහ්මණ අවස්ථාවේදී මේ විදිහට දන් දුන්නා ඒ දන් දීමේදී පෘථග්ජන ගිහි කෙනෙකුට දෙන දාණයට වඩා පන්සිල් සමාදන් වුණ කෙනෙකුට දන් වේලක් දෙනවා නම් අර සාමාන්‍ය කෙනෙකුට දුන්නා වගේ 100ක ආනිසංස වැඩි වීමක්. ඊට වඩා පංචශීල සමාදන් වෙච්ච කෙනෙකුට අටසිල් සමාදන් වෙච්ච කෙනෙකුට පැවිදි දස සීලේ සමාදන් වුණ කෙනෙකුට උපසම්පත්තියටපත් වෙච්ච කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් සතර මඟ සතර ඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගත් කෙනෙකුට ක්‍රමානුකූලව 100න් වැඩි කරමින් උන්වහන්සේ ආනිසංස වැඩි කරලා පෙන්වනවා. යම් කෙනෙක් පසේ බුද්ධත්වයට පත් වුණා නම් උන්වහන්සේට දෙන දාණය මේ සියලු දන් අභිභවා ඉදිරියට එනවා. සම්මා සම්බුද්ධඥානයට පත් වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේට දන් දෙනවා නම් ඒකේ ආනිසංස මිතකයි කියන්න බෑ. ඒ සියලු ආනිසංස වලට වඩා සිව් දිගින් වඩින මහා සංගරුවනට වෙහෙරක් තනවා පූජා කරනවා නම් මේ සියලු ආනිසංස වලට වඩා වැඩි. ඒත් මහණෙනි මේ සියලු ආනිසංස වලට වඩා මලක් අරගෙන නාහයත් ලං කරලා සිමින මොහොතක් මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් නම් කෙනෙකුට ඒ ආනිසංසයේ මේ සියලු ආනිසංස වලට වඩා අධිකයි. ඔය එක අවස්ථාවක්. තව අවස්ථාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අච්චාර සංඝාත කියන සූත්‍රයේදී අතක් කරනවා. විසුණු වහන්සේට සීලවන්තව ඉඳගෙන දුසීලව ඉඳගෙන සදහැතියන් පිරිනමන දාණය වළඳනවා නම් සේනාසන පරිභෝග කරනවා නම් ජීවර පරිභෝග කරනවා නම් මහණෙනි ඔබ අර පින්න ගිනගොඩට පනින එක හොඳයි. සැතපෙන්නේ සයනාසනයක නෙමෙයි ගිනියන් වෙච්ච යකඩ ලෑල්ලක කියලා හිතන්න. දානේ බලනකොට ලොහෝ ගුලි අනුභව කරනවායි කියලා හිතන්න. මේ විදිහට බුදුහාමුදුරුවෝ දුසීල භාවයේ තියෙන ආදීන වේ දුක් සහිත බව පෙන්වුවා. විසුණු වහන්සේලා විපරීත භාවයටපත් වුණා. සමහර අය සිය දිහානි කරගත්තා. තවත් සමහර අය උමතු වුණා. තවත් සමහර අය තුසිරු ඇල්ලා ගියා. විවේකීව වැඩ සිටියේ බුදු පියාණන් වහන්සේ. තුමාසයකට පමණ පසු විහාරයේට වැඩම කළාම විහාරයේ සංගුන්ගෙන් තුනී වී ඇති බව වැටහුණා. ඒ වැඩ සිටියේ භික්ෂූන්ගෙන් එහු ඇවැත්නී කෝ සංඝයා ස්වාමීන් වහන්සේදා අග්ගිකන්දෝප සූත්‍රයේ දේශනා කළහම් දුසීල භාවයේ තියෙන ආදීනවේ පහදලා දුන්නහම විසුණු වහන්සේලා සමහර ඇත්තුසේ දිවිහානි කරගත්තා. සමහර ඇත්තෝ උමුතු භාවයට පත් වුණා. තවත් 30ක් සිවුරු හැරලා ගියා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සියලු දෙනා එක රාශි කළා. ඇයි මහණෙනි ඔබ හැම දිනාම දන්නේ නැත්ද? යම් කිසි ගඟකට බහින්න තොටක් එහෙම නැත්නම් තීර්ථ හතර පැත්තෙම තියෙනවා. එක තොටකින් නෙමෙයි තීර්ථයකින් නෙමෙයි ගඟට බහින්න පුළුවන්. ඒ වගේ මගේ සම්බුද්ධ ශාසනයටත් සීලවන්ත ගුණවන්ත භාවයක පැත්තක් ඒ විතරක් නෙමෙයි යම් කෙනෙක් දුස්සීලව සිටියත් මොහොතක් හෝ වේවා මෛත්‍රී භාවනාව කරනවා නම් අසුරුසනක් ගන්න ඇඟිලි තුරු දෙක එක්ක එක්කලා කරන ශබ්ද නැගීම ඒ තරම් සුළු වේලාවක් තුල මෛත්‍රී සිත පතුරවනවා නම් ලෝවැසියන්ගෙන් ලබන தත්ත්ව පහසුව දානමාන ආදීන් ණයකාරී කෝටපත් වෙන්නේ නැහැ බලන්න අරතරන් බුදුරජාණන් වහන්සේ බැලෑරුම් කරලා දේශනා කරපු දුස්සීල භාවයේ තියෙන විපත්‍ය ආදීනවය මෛත්‍රී භාවනාව නිසා පින්නතුනි අඩුවන හැටි වදාළේ. ඒ තරම් සුවිශේෂතනක් මේ මෛත්‍රී භාවනාවට තියෙන. ඒ විතරක් නෙමේ මම මේ කියන්නේ මෛත්‍රී භාවන ආනිසංස. තව අවස්ථාවක් තියෙනවා පින්නතුනි හැමදෙනාම හිතන්න ඕන කරන දෙයක් මේ. සංයුත්ත නිකාය ගාමිනී සංයුත්තේ කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙන අසිමන්දක පුත්ත ගාමිනී කියලා එක්කෙනෙක්. අසිබන්ධක පුත්ත ගාමිණී කියන ඇත්තා නිගණ්ඨනාථ පුත්‍රි ගෝලී. දිනක් භාග්‍යතුන් වහන්සේ හමුවට පැමිණෙනවා. ගාමිණී ඔබගේ ඇදුරු පානන් ඔබට කිබඳු දහමක් දේශනා කරනවාද? ස්වාමීනි 아무තු දහමක් නෙමේ වහන්සේ වගේ සතුන් මරන්ට එපා, සොරකම් කරන්ට එපා, කාමේ වර්ධවා හැසිරෙන්න එපා, බොරු කියන්ට එපා. මේ විදිහට දස අකුසලයෙන් වළකින හැටි වළකින්න කියලා උපදෙස් දෙනවා. දස අකුසලයෙන් යම් කෙනෙක් වැළකුණේ නැතිනම් පොඩි ඒකාන්තගතව අපායগামী වෙන බවත් වදාරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රශ්නය අහනවා. ස්වාමීනි ඔව්. මගේ ගුරුතුමා සඳහන් කරන විදිහට යම් කෙනෙක් ප්‍රාණඝාතයේ අකුසලයේ කරනවා නම් ඒ ප්‍රාණඝාත අකුසල කිරීමේ හේතුවෙන් ඔය කාන්තයෙන් නිරේගාමි වෙනවා. අපායට යනවා තිරිසන් ලෝකයට යනවා දුගතියට යනවා. යම් කෙනෙක් සොරකම් කරනවා නම් ඒ හේතුවෙන් ඔහුට දුගති විපාක ලැබෙනවා. මගේ ගුරුතුමා කියන්නේ කෙනෙක් නිරතුරුවම මේ පාප කර්මයේ කළොත් ඒකාන්තයෙන් ඔහු අපායට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ වෙලාවෙත් සඳහන් කරනවා ගාමිණී ඔබ කුමක්ද සිතන්නේ? নিরතුරුව ප්‍රාණඝාත කරන ඇත්තා නිරතුරුව බොරු කියන ඇත්තා නිරතුරුව කාමයේ වරදවා හැසිරෙන තැනැත්තා තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් යොදන්නේ ඒ වැරදි ක්‍රියාවටද එහෙම නැත්නම් සුළු වේලාවක්ද ස්වාමීනි සුළු වේලාවක් එහෙමනම් කොහොමද ඔබ කියන්නේ නිතර නිතර කරනවාය කියලා ඔය කියන විදිහට කිසිම කෙනෙක් දුගතියට යන්නේ නැහැ සොරකම් කරනවා නම් පැය 24න් විනාඩි කිහිපයක් ඒ ක්‍රියාවට යයි. බොරු කියනවා නම් පැය 24න් සුළු වේලාවක් ඒ ක්‍රියාවට යයි. එනිසා බුදුරජාණන් වහන්සේ නිතර නිතර පව් කරමි, පව් කිරීමෙන්, ප්‍රාණඝාතය කිරීමෙන් යම් කෙනෙක් අපාගාමී වෙනවයි කියන එක ප්‍රතික්ෂේප කළා පින්නත. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ වදාලා ගාමිණී ওই විදිහට ධර්මයේ තේරුම් ගන්න එපා. ඕක මිත්‍යා දෘෂ්ටියක්. මොකක්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? ප්‍රාණඝාත කරන හැමදෙනාම අපාය යන්නේ නැහැ. සොරකම් කරන හැමදෙනාම අපාගාමි වෙන්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන හැමදෙනාම අපාගාමි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු පරිස්සමින් තේරුම් ගන්න. හැමදෙනාම හැමදෙනාම කියලා කිව්වහම පින්නතුන් එතන විශේෂත්වයක් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ගාමිණී හට සඳහන් කරන ගාමිණී ඔබගේ ගුරුතුමා කියන ධර්මය සාවද්‍ය වූ දෙයක්, වැරදි අදහසක්, මිත්‍යාදෘෂ්ටික අදහසක්. ඔබේ අදහස, ඔබේ ආගම, ඔබේ ගුරුවරයාගේ ඉගැන්වීම අනුව අනුගමනය කරලා ඔබ ලොකු අමාරුවක වැටෙන්නේ. ඇයි ස්වාමීනි? ඔබ කල්පනා කරනවා මගේ ගුරුතුමා සියලු දෙනාට වඩා බොහොම උගත් කෙනෙක් බහුශ්‍රත කෙනෙක්. මගේ ගුරුතුමා සඳහන් කරන්නේ යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඔහු ඒකාන්තයෙන් අපායට යනවා. යම් කෙනෙක් බොරු කියනවා නම් ඔහු අපායට යනවා. මගෙන් බොරු කියවෙලා තියෙනවා. මගෙන් හොරකම් සිද්ධ වෙලා තියෙනවා. මම හොරකම් කරලා තියෙනවා. මං සමහර විට බොරු කියලා තියෙනවා. එහෙනම් ඒකාන්තයෙන් මමත් අපායට යනවා. ඔබ එතෙන් සිට දුම්මකුව කනස්සල්ලෙන් කලකිරීමෙන් ඔබේ කාලය ගත කරනවා. නමුත් බුද්ධ ශ්‍රාවකේ කොහොම නෙමේ හිතන්නේ. බුද්ධ ශ්‍රාවකයා කල්පනා කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ මොන විදිහකින්වත් පාපය අනුමත කරන්නේ නැහැ. වරදට රුකුල් දෙන්නේ නැහැ. අකුසලයට මඟ පාදන්නේ නැහැ. සත්ත්ව ඝාතනයේ අනුමත නොකරන භාග්‍යතුන් වහන්සේ. හොරකම පිළිකුල් කරන තථාගතයන් වහන්සේ. කාමී වර්ධවා හැසිරීමේ තියෙන හිස් බව පෙන්වා දෙන උතුම් ගුරුවරේ. මෙවැනි වූ මාගේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ. පාපේට මොන විදියකින්වත් අනුමැතියක් දෙන්නේ නැහැ. ඒත් මගෙන් යම් යම් විදිහේ අඩුපාඩුකම් සිද්ධ වුණා. නොදන්නා කමට නොසැලකිල්ලට පවිතු මිතුරන් ඇසුර නිසා තරුණ කාලේ අඩුපාඩුකම් සිද්ධ වෙන්න ඇති. ඔය කිව්ව පාප කර්ම අතර පාප ක්‍රියා අතර යම් යම් දේ සිද්ධ වෙන්න ඇති. ඒ දේවල් වලට විපාක තිබෙන බව මම දන්නවා. විපාක නැතුව අනේ විපාක තිබෙන බව මම දන්නවා. ඒ විපාක තිබුණත් මම ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම ඒ ගැන කනස්සලු වෙන්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ, දුම්නසටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතන ඉඳලා ජීවිතේ අරමුණු ආරබත නික්කමත යුංජේත බුද්ධ ශාසනේ. ඔහෙද ඉඳන් බුදුහාමුදුරුවෝ මේ වචන කීපය අපිට වදාරනවා. අරඹන්න යෙදෙන්න බුද්ධ ශාසනේ. දැන් අරඹන්නේ කොහොමද? මෙතෙක් කල් මම බොරුවෙන් වැඩ කළා මෙතෙක් කල මම වචනය ගැන සැලකිලිමත් නොවි අනුන්ට හිරිහැර කළා මෙතෙන් පටන් අරමන ජීවිතයේ කිසිවක් නැහැ අනෙතෙන් පටන් ඔබ අලුත් ජීවිතයක් ආරම්භ කරලා එතෙන් පටන් ඔබේ අඩුපාඩුකම් එක එක හොඳට ස්මරණය කරලා සිහි කරලා ඒවා අඩු කරගෙන ප්‍රාණඝාත කළ ඔබ දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. සොරකම් කළ ඔබ දැන් සොරකමින් වැළකීලා. කාමී මිත්‍යාවේදීච්ච ඔබ දැන් ඒ පිළිබඳ සංවරයකටපත් වෙලා. බොරුවෙන් ලෝකේ මුලා කළ ඔබ සත්‍ය ධර්මය ප්‍රකාශ කරන කෙනෙක් බවට පත් වෙලා. කොහොමද මේ වෙනස? ආරබත නික්කමත යුංජේත බුද්ධ ශාසනය. දැන් අලුත් ජීවිතය තුළ අමුතුම කෙනෙක් බවට පත්වන බුද්ධ ශ්‍රාවකයා මේ කියන සීලමය ජීවිතයෙන් චරිතය හදාගෙන ඉදිරියට ගමන් කරනවා. මේ ගමන් කිරීමේදී බුදුහාමුදුරුව වදාළේ කුමක්ද ප්‍රතිපදාව? අන්න මෛත්‍රිය. ඔව් සීලවන්තයි. ඔව් යම්කි සමාධියක පිහිටා සිටගෙන දස දිසාවටම මෛත්‍රිය පතුරවනවා. කරුණා පතුරවනවා, මුදිතා පතුරවනවා, පේක්ෂා පතුරවනවා. පළමු පියවර මෛත්‍රිය. මෛත්‍රී භාවනාවෙන් සමාධිය දියුණු කරනවා. දියුණු කරගෙන මෛත්‍රී සහගත කෙනෙක් බවට පත් වෙලා ධ්‍යාන සමාපත්තියට සමවදින්න ශක්තිය ඇති කරගෙන කටයුතු කරනකොට අර කරපු සියලු පව් යටපත් වෙලා කාම භූමියෙන් එහාට උතුම් බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලැබීමේ ශක්තිය ලැබෙනවා. මේ ආනිසංසයේම ඇති පින්න තුනේ මෛත්‍රී භාවනාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් ගන්න. හොඳට කල්පනා කරන්න. මෙවන් ඵල ඇති. මෙවන් තේරුම් ඇති. මෙවන් අනුසස් ඇති. මෛත්‍රී භාවනාව අපි කොහොමද වඩන්නේ? දෙආකාරයක් තියෙනවා පින්නතුනි. එකක් තමයි ජීවිතයේ එදිනදා කටයුතු වලදී ටිකෙන් ටික පියවරෙන් පියවර ඇසිල්ලෙන් ඇසිල්ල මෛත්‍රී ධර්මතාවය ප්‍රායෝගිකව පුහුණු කරා. මෙහිදී අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. අතපහුව වීම වෙන්න පුළුවන්. මේ හැම එකක්ම විමුසුම් නුවණින් හිතට අරගෙන අපගේ මෛත්‍රී සිත ශක්තිමත් කරගන්න. මෛත්‍රියේ තියෙන සුන්දරත්වය ඔය හදවතට දැනුනොත් ඔබ මහා පුදුම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඔබට විවිධාකාර ලෞකික කටයුතු කර ගැනීම හැකියාව ලැබෙනවා. ඒකාන්තයි. අනිත් ක්‍රමය තමයි තමන් යම්කිසි ආකාරයකට භාවනාවක නිරත වෙලා සමාධියකටපත් වෙන එක. මෙන්න මේකයි මෛත්‍රී භාවනාව කරන ක්‍රම දෙක. මෛත්‍රී භාවනාව කරන්න තියෙන අවහිරතාවයේ තමයි විද්‍යා තාක්ෂණයේ හමුවේ අපේ මනසට ගොඩ ගැහෙන අදහස් උදහස්. විවිධාකාර ආගමික සංකල්ප හමුවේ අපේ මනස වික්ෂිප්ත වීම. එක එක ආකාරයේ අන්තවාදී දෘෂ්ටීන්ගත් අය නිසා අපි අතරමං වීම. මේ ඡණ්ඩ මාරුතවලට හොඳින් මූණ දීලා එවෙන් කම්පා වෙන්නේ නැතුව මේ ඉදිරි ගමන යන්න පුළුවන් කෙනෙක් වෙතොත් ඔහු තමයි ශක්ති සම්පන්න කෙනෙක් බවට පත් වෙන්නේ. පාරමී ධර්ම සම්පූර්ණ කිරීමේදී බෝසතාණන් වහන්සේ පළමුව මෛත්‍රිය වැඩිවේ කොහොමද? තමා සන්තකේ තියෙන දේවල් වතු පිටි ඉඩ ගඩම් මිල මුදල් වෙන්න පුළුවන්. නමුනාව කීර්ති ප්‍රශංසා වෙන්න පුළුවන්. පදවි තානාන්තර වෙන්න පුළුවන්. මේ කිසිවක් ගැන සැලකිල්ල දක්වන්නේ නැතුව මහන්සියේ මෛත්‍රී සිත දියුණු කළා. දෙවන පියවරේ දුන් වහන්සේ අත් දෙක, පා දෙක, ඇස් දෙක මේ ශරීරයේ මස් මාංශලේ කිසි දෙයක් හිතන්නේ නැතුව මහන්සියේ මෛත්‍රිය දිනු කළා. අවසාන පියවරදී ජීවිතේ පවා උන්වහන්සේ පරිත්‍යාග කරමින් මෛත්‍රිය දිනු කළා. ඔබට බැරිද ඒ ළඟටවත් යන්න? එනිසා ඔබ මෙහෙම හිතන්ට අපි පාසල් යන අවදියේදී පාසල පටන් ගන්නකොට පන්සිල් සමාදන් වෙලා දාත කියලා. දැන්න නොදැනෙන, තේරෙන්න නොතේරෙන හැටියෙන් මෛත්‍රී භාවනාව කළා. අද සිල් ගත්ත දවසට හිතේ මොනම ප්‍රබෝධයක්වත් නැතුව උදාසීනත්වයෙන් යුක්තව හරියට හරි බරි ගහලා වාඩි වෙන්නේ නැතුව මෛත්‍රී භාවනා කරනවා. මෛත්‍රියේ සිසිලස මගේ ජීවිතයට දැනුනේ. මෛත්‍රියේ මිහිර මම ස්පර්ශ කළේ නැහැ. මෛත්‍රියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මම දැක්කේ නැහැ. ඒක මම දැක ගන්න ඕන. මම මතක් කළා ඔයත්න්ට මෛත්‍රී භාවනා කරන ක්‍රම දෙකයි. ප්‍රායෝගික ජීවිතේ කොහොමද මෛත්‍රී කරන්නේ? කියන්තෝ මාරයි සාමී දුර්ජනෝ ගගනෝපමාත් ධර්මයේ සඳහන් කරනවා අසත්පුරුෂෝ ගැන කියනවා නම් උපමාව නිමක් කෙර පළලක් නැති ආකාශය වගේ අසජ්ජනයින්ගෙන් පිරිච්ච මේ සමාජේ කොහොමද මම සත්පුරුෂයෝ හොයන්නේ සත්පුරුෂයෝ හොයන්ට අල්ලපු গিදරට යන්න එපා ඔෆිස් එකේ කවුද කියලා හොයන්න එපා ගමේ රටේ ඉන්නේ කොතනද කියලා හොයන්න එපා. ඔයත් හොයන්න එපා. තමාගේ හිත දිසට බලන්න. හිත සත්පුරුෂ වුණොත් ලෝකෙම සත්පුරුෂ වෙනවා. නමුත් අපිට තේරුම් ගන්නට බැරි තැන උතනයි. ඒ ඇයි? මෛත්‍රියේ රසය අපිට ස්පර්ශ වෙච්ච නැති නිසා. එහෙමනම් මෙන්න මෙහෙම හිත අදා ගන්න. මුලින්ම කල්පනා කරලා බලන්න බුදුහාමුදුරුව අපිට ගැන්නුවා ඔබ ඔබේ ජීවිතයට ආදරය කරනවා නම් මම මගේ ජීවිතයට ප්‍රිය කරනවා නම් මගේ ජීවිතේ ආරක්ෂා කර ගන්න ඕන. මමට ආසයි මමට ආදරේ මමට ප්‍රියයි. මගේ ප්‍රියභාවය මම ආරක්ෂා කර ගන්න. කොහොමද ආරක්ෂා කර ගන්න? ත්‍රිවිධ හමුදාව රාගිනේ වැඩේ කරන්න බෑ. ආරක්ෂක විධිවිධාන වලට ඒ දේ කරන්න බෑ. අත්තානං ඡේතියං ජඤ්ඤා පක්කේනං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතු පාත්‍ත්‍යයට යාම තුනක් තියෙනවා පළවෙනි යාමේ මධ්‍යම යාමේ පස්චිම යාමේ අන්නේ යාම තුන අතරින් එක අවස්ථාවකදී නුවණක් තියෙන පුද්ගලයා මොකද කරන්නේ තමා පිළිබඳ ප්‍රතිවේක්ෂණය කියන පිළිදැගුම් කරන පටිජග්ගේය කියු එක අද මම කොහොමද කටයුතු කළේ මට කේන්ති ගියාද? මං අනිත් අයට සැරපරුසු හැසුණාද? සීමා ඉක්මවල මං වැඩ කළාද? ඉවසන්න බැරුව කටයුතු කළේ කොතනද? නිකන්වත් ඒ ගැන හිතුවොත් හෙට දවසේ ටිකක් හරි වෙනස් වෙයි. සුමානයක් යනකොට සෑහෙන වෙනසක්, මාසයක් යනකොට සෑහෙන, අවුරුද්දක් යනකොට වෙනස්ම කෙනෙක් අනනිවන්ට ලං වෙනවා. මේවා හිස් වෙන්න හිස් වෙන්න අපිට නිව අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේවා බර කරගෙන සම්පූර්ණ ඒ කියන්නේ පුරවගෙන කවදාවත් නිවන් අවබෝධ කරගන්න බෑ. මෛත්‍රියෙන් ලැබෙන පිටුහාල කුමක්ද? දස අකුසලයේම විරුද්ධ දස කුසලයේ මෛත්‍රිය තියෙනවා. සියලුම සැබෑ ගුණ බෝධිපාක්ෂික ධර්ම මෛත්‍රිය තියෙනවා. ඔබට පුළුවන් ද කියන්න මෛත්‍රිය අහවල් දෙයක් නෑ කියලා? ප්‍රාණඝාතයේ නැහැනේ මෛත්‍රී. සොරකම් කරන්න බෑනේ මෛත්‍රී සහගත සිතකට. රාගේ කාමයේ වගේ ගිනි ගන්න දේවල් පත්තු වෙන්නේ නැහැනේ මෙත්ති සිලෙන් සිසිලුණ හිතක්. බොරුවෙන් මුලා කරන්නේ නැහැ පින්නතුනි මෛත්‍රී තියෙන මිනිස්සේ. මෛත්‍රියෙන් ඔද ගැන්විච්ච හිතකට කවදාවත් මදුවිත කියන එක කවදාවත් තොලට කිට් වෙන්නේ නැහැ. ඒ ටික ඇති පින්නතුනි මෛත්‍රී භාවනාවේ ආනිසංස හිතන්න. ඒ නිසා පටන් ගන්න. කොහොමද පටන් ගන්න? කාටද මෛත්‍රී කරන්නේ? පළමුවෙන් Tamanට මෛත්‍රී කරන්න. වචන ඕනේ නැහැ. සිනහා පිරි මුහුණ Taman බලන්න. සිනහා පිරි සතුටින් ඉන්න මොහොන ඇයි මම සතුටින් ඉන්නේ? ආහාර ගත්තා. අර සුවයක් දැනෙනවා. හොඳට නිදාගත්ත මට සුවයක් දැනෙනවා. අර කිසිම කරදරයක් වාර්තා වුණේ නැහැ. මම දන්නේ නැහැ. මට අහන්න ලැබුණේ නැහැ. මට දරුවන්ගෙන් කරදරයකුත් නැහැ. ළඟ ඉන්න අයගෙන් ඇනුම් බැනුනුත් නැහැ. මම බොහොම සතුටින් ඉන්නවා. අන ප්‍රමෝදයේ සතුට ප්‍රහර්ෂය හිතෙන් විඳ ගන්න. Taman රූපේ පේන හොඳට. මනසේ තියෙන කවුද? Tamanගේ රූපේ. කොහොමද ඉන්නේ? කලකිරිලාද ඉන්නේ? බුම්මගෙනද ඉන්නේ? අඳුරු සහගතවද ඉන්නේ? වැළපෙනවද නැහැ මේ එකක්වත් බොහොම ප්‍රබෝධජනකයි බොහොම සන්තෝෂසහගත. ඒ ඒ දිහා බලාගෙන ඉන්න. ඒ දිහා බලාගෙන ඉන්න. ඒ ප්‍රහර්ෂී සතුට, ඒ ප්‍රමෝදේ, ඒ පාමුච්චය මම භුක්ති විඳින හැටි මට හිතෙන් පේනවා. ඊට පස්සේ බැරිද? අදුරුපාණන් ඔබට සිත් සතර කියා දුන්නා. ඔබේ මව්වරු හැටියට, පියවරු හැටියට ඔබට සෙනෙහස දක්වපු තරම් ගුරුවරු ඇති. ඒ ගුරුවරු දිහා බලන්න. ඔවුන් මා වෙතට සමීප වුණේ මට නරක සිතින් නෙමෙයි. ලාභයක් ගන්න නෙමෙයි. මෙනත් වූ සාවද්‍ය අදහසකින් නෙමෙයි. කුළුණු මෙත් සිතෙන්මයි මා වෙතට ගුරුවරයෙක් හැටියට ලං වුණේ. මේ ටික හිතන්න. අපි හැම දිනාටම ගුරුවරු වුණ තරම් ඉන්නවා. නමුත් පින්නතුනි ඔබට සදා නොමැකෙන එවනැල්ලක් ඔබේ හිතේ තනි කරපු ගුරුවරයෙක් කොතනක හරි ඉන්නවා. මේ ගුරුතුමා දිහා බලන්න. ආරම්භයේනේ. ජීවත් වෙලා ඉන්නවා නම් ඔය හිතේ නැගෙන ශක්තිය ඒකාන්තයෙන්ම ඒ ගුරුතුමාට දැනෙනවා. ඒකයි ආයි දෙකක්. ඊට පස්සේ අම්මා ඊට පස්සේ තාත්තා ඇත්ත එක පියාගෙන හිතන්ට අම්මා ඉන්න හැටි පුංචි කාලේ ඉඳලා හැදිච්ච වෙලාවේ මම කොහොමද ඔබේ නාලට අත තියලා එද දුක් බැලුවේ සියලුම ලෙඩ රෝග අහවරයි අම්මා දැක්ක ගම අම්මා අත තිබ්බ ගම ඒ ශක්තිය අම්මා කෙනෙකුට ලැබුණේ කොහොමද එවන් ಗುಣ දරපු අම්මා කන්න දීලා සැප දීලා උගන්වලා මාව මේ තත්ත්වයටපත් කළා. දයාව අම්මේ මේ ලෝකේ කරුණාව ගැන කියා දුන්නේ ඔය ඇස් දෙක. මේ ලෝකේ මෛත්‍රිය ගැන කියා දුන්නේ ඔය හදවත. අවසට බුදුන් වන්දින ගිහාම් වහන පත්තු කළාම ලෞතුරා බුදුහාමුදුරන්ගේ මූණ පෙනෙනවා ඒ මූ මඩලත් එක්කම පේන්නේ මගේ මෑණියන් වහන්සේ සිහිපත් වෙන්නේ ওই ටික මදිද පින්නතුනි මෛත්‍රියේ ශක්තිය ඇති කරගන්න. තාත්තල කියන්නේ වරදට දඬුවම් දීලා රැයට අඬන මිනිස්සු. නොපෙනෙන්න අඬනවා. කවදාවත් පුතේ කිව්වේ නැතත් දුවේ කිව්වේ නැතත් මේ දහස්වර දරුවෝ පිළිබඳව වැළපෙන්නේ නැති තාත්තලා බුදුන් දැක්ක සමාජයේ පින්නතුනි කවදාවත් නැහැ කියන්න බෑ. අනිත් සමාජවල කොහොමද? ඒ නිසා දරුවනේ මෛත්‍රී භාවනාව වඩනකොට ඒ දයාබර තාත්තගේ දයාබර අම්මගේ වෙනල්ල දිහා බලන්න. බල්ලෝ මෛත්‍රී සිත දියුණු කරගන්න. ඔබේ හිත වෙනස් වෙයි. කිලුට පහවයයි ඉක්මන් කෝපය අඩු වෙයි. කාම රාග ආදී ව්‍යාපාද සිතිවිලි සියල්ලක් දුරු වෙයි. මේ තරම් ශක්තියක් මුළු ලෝකෙ කොතනකින්වත් ලබන්න බෑ. ඊට පස්සේ එක බඩවැල කඩාගෙන උපන්න. අයියා කොහෙද අක්කා කොහෙද? පැලෙණි වැටි ත්‍රාණ්ඩු කරලා වෙන් වෙලාද ඉන්නේ කල්පනා කරලා බලන්න. මොනවද මේකේ තේරුම? අම්මා යාට වැඩි දුන්නා මට දුන්නේ නැහැ. අම්මත් එක්ක අතරයි අයියත් එක්ක අතරයි. පින්න තුනේ අවුරුදු සිය ගාණක් ජීවත් වෙන ලෝකයක් නෙමෙයි මේ ලෝකේ. ජීවත් වෙන ticket හිතන්ට මට ලැබුණේ අක්ක කෙනෙක් නෙමේ අනේ දිව්‍යාංගනාවක් මට ලැබුණේ ඇත්ත වශයෙන්ම අයියා කෙනෙක් නෙමේ අනාථ පිණ්ඩක සිටුවරගේ මහා යහපත් පවුසේ. ඇයි එහෙම හිතන්න බැරි? කෝ එහෙම හිතනවාද? පුදුම කනගාටුදායක දෙයක් මේ වගේ උතුම් ධර්මයක් අදහන. උඹේ හවස බුදුන් වඳින පවුල් වලත් මෛත්‍රිය නැතිනම් පින්නතුන් කාතුරද තියෙන්නේ. අයියට, අක්කට, නංගිට, මල්ලිට මෛත්‍රිය කරන්න බැරි නම් කවදාවත් පින්නතුන් යන්නේ මෛත්‍රී කරන්න බෑ. ඊළඟට ඔබේ හිතවන්තයෝ කියන අය කවුරු හරි කෙනෙක් ඇතිනේ හොඳ වැඩ පතන ඔබ ගැන හිතන සියලු දෙනාම සත්පුරුෂෝ නෙමෙයිනේ අන්න ඔහුගේ දියුණුව ප්‍රාර්ථනා කරන්න සතුට ප්‍රාර්ථනා කරන්න බැරිම තැන තමයි පින්නතුනේ මට හතුරුකම් කරපු එක්කෙනා ඔබ ධර්මයෙන් සැනසෙච්ච කෙනෙක් නම් ඔබ මහා ශ්‍රේෂ්ඨවන්ත කෙනෙක් මේක මම කොච්චර කිව්වත් ඔය අත්තන්ට තේරුම් ගන්නට බැරි වෙන්න පුළුවන් නමුත් මේ බණ දෙන්නේ තුන් දෙනෙක් අහලා හිතට ගන්නවා නම් හිතින් පස්සේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්. සාමාවතිය ගැන කතා දිගින් දිගට කියන්න ඕනේ නැහැ. උත්තරා කියන අර සිටු දියණිය ගැන කතා දිගින් දිගට කියන්න ඕනේ නැහැ. අපරණ කතානේ. ඒ ආభాසයේ ලැබුණු මම නැවත කිව්වත් ඒ කතාවේ කතාවම තමයි. කතාවක් විතරයි නමුත් අපේ හිතට වැදිච්ච දෙයක් නෑ. හිතට වැදින්න ඕන දේ පින්නතුන් ශ්‍රවණය කරන්න. අත්දැකීමෙන් ලබන්න පින්නතුන්. මහන්සි ගන්න. මොකක්ද? මේකට කියන්නේ සීමා සංවේදනයේ මෙතෙක් වේලා හැදු වැඩු අම්මා තාත්තා අකුරු සතර කරපු ගුරුවරයා එකට උපන්න සහෝදරයා යාළු මිත්‍ර මේ හැම දෙනා ගැනම හිතුවා. දැන් ඔබ හිතන්නේ මට සංසාරේ කොතනකදවත් මේ අසත්පුරුෂයා මුණ නොගැසේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඇති. දකින දකින හැම වෙලාවෙම හරියට ලුණු කැට පුපුරන වගේ පුපුරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. ඔබ කියන්න පුළුවන් කාට මෛත්‍රිය කළත් කාට කරුණාව යෙදුවත් මේ ඔය අසත්පුරුෂයා නම් මතක් කරන්න එපා. ඒක සමහර විට පුදුමේ කියන්නේ පින්නතුනේ දහමාසයක් කුසියේ දරාගෙන ඉඳලා දිහි කරපු දරුවා පිළිබඳ හිතන අම්මලා ඉන්නවා. අම්මා පිළිබඳ හිතන දරුවෝ ඉන්නවා. මේ හැම දෙනාටම මේ කතා කරන්නේ. ඒ නිසා ඔබ අවංකව කල්පනා කරන්න. මට තරහකාරී ඉන්නවද? මං කාටද මේ වෙලාව වෛර කරන්නේ? ඇයි මං වෛර කරන්නේ? ඇයි මං වෛර කරන්නේ? ඒ නිසා ඔබ මේ වෙලාවේ ඕගේ විනාශය හිතන්ට එපා. ඕගේ දුක් කඳුල දකින්න ආශ කරන්ට එපා. ඕගේ අඳෝනාවට හුම්කන් දෙන්න අවස්ථාවක් ලැබේවා කියලා හිතන්ට එපා. ඔබට පුළුවන් නම් ඔබ එක දෙයක් කරන්න. ඔබ ඔහු සිනහා වෙමින් සතුටෙන් මහා ප්‍රමුද මෝදනයකින් ධර්මලොත් එක්ක ජීවුණුවන හැටි හිතෙන් බලන්න. හිතෙන් දකින්න. දැන් ඔබට පේන්නේ වෛර කරන කෙනෙක් නෙමෙයි පවාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි බෝ නැති කරන්න මාන බලන කෙනෙක් නෙමෙයි ඔබ තුල මහා පුදුම අනුකම්පාවක් තියෙනවා ඔහු පිළිබඳ මහා පුදුම විදිහේ සංවේගයක් තියෙනවා කරුණාවක් දයාවක් තියෙනවා ලෝ දහම නොදන්න මොහු මට මේ නොපනත්කම් කරන්න මට වෛර කරන්නේ මට මේ ක්‍රෝධ කරන්නේ මම මේ වෛරය මම මේ ක්‍රෝධය වගේ ශාන්තදායක නිවිච්ච මෛත්‍රී සිතෙන් ජය ගන්නවායි කියන අදිස්ථානාත්මක සිත ඇති වෙන්න ඕන. ඔබට ඔබේ වෛරකාරය පිළිබඳව සැබවින්ම මේ මෛත්‍රී සහගත සිත ඇති කර ගන්න පුළුවන් නම් වාගදා ඔහුට දඬුවම් ලැබෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඒකේ තියෙන බරපතලකම තේරුම් ගන්න පුළුවන්. අමතක කරන්න එපා. ශරීරය කිව්වහම නිකම්ම නිකං ශරීරය විතරක් නෙමෙයි හිතකුත් තියෙනවා. හිත කය දෙකම තියෙනවා දෙකේම අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙනවා. කයට කරන්න බැරි දේවල් හිතින් කරන්න පුළුවන්. තිරිසන් සතාටත් එහෙමයි මිනිස්යාට ඊට වඩා වැඩි. එහෙමනම් හිතන්ද මහා සුළඟකින් ගල් පර්වත හොල්ලන්න පුළුවන්. නමුත් හිතකින් ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. ඒ උපරිම තලයට ගිය උත්මයෝ තමයි ලෞතුරා බුදුවරු මහරහතන් වහන්සේලා. අපිට ඒ තරම් තත්වයකට යන්න ඕන කරන්නේ නැහැ. අපිට ඕන කරන්නේ හිතේ සැනසෙල්ල. හිතේ නිවීම. ඒ සංසුම් බව. ඔබත් ක්‍රෝධ කරනවා, ඔහුත් ක්‍රෝධ කරනවා. ඔබත් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ විනාශය, ඔහුත් බලාපොරොත්තු වෙන්නේ ඔබේ පෙරදුම. දෙන්න තුලම තියෙන එක සමාන සිතිවිලි. ඔබම කල්පනා කරන්න මෙන්න මේ සිතිවිලි අපි වෙනස් පැත්තකට ගමන් කරනවා. ඔහු එක පැත්තකට යද්දී මම විරුද්ධ දිශාවට යනවා. මෙන්න මෙහෙම හිත හදාගත්තට පස්සේ පින්නතුනි ඔහු පරාජය කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ. ඒක නිසා වෛර කරන, හෝද කරන එවැනි පුද්ගලයෙක් පිළිබඳව තමා මතකයට නංව ගන්න. නංවගෙන මොනම විදියකවත් පාඩුව ගැන, විපත්තිය ගැන, විරුද්ධවාදීකම ගැන, අගතිය ගැන හිතන්නේ නැතුව තමාගේ හිත මෙහෙයවන්න පින්නතුනේ අවංකවම ඔහුගේ දියුණුව පිළිබඳව. නමුත් අපි බයයි ඒකට. අපි කැමති නෑ ඒකට. අපිට කරන්න බෑ පින්නත. අන්න එතෙන්දී ඔබ තේරුම් ගන්න ඔබ ඉන්නේ කොතනද කියලා. ඔබ ඉන්නේ කොතනද කියලා එතන තේරුම් ගන්න. අනේ නිසා සඳහන් කරනවා මාතා යතානි යං පුත්තං ආයුසා ඒක පුත්තමරු රක්කේ. ඔච්චරයි කියන්නේ. එක දරුවා ඉන්නේ. එක දරුවා ඉන්නේ අම්මට. ඒ අම්මා මොකද කරන්නේ? එකම ඇහක් රකින්න එක ඇස් දෙකෙන් එක ඇහක් රකින්න පුරුෂයෙක් වගේ අර දරුවව ආරක්ෂා කරනවා. ඒක දරුවන් ඉන්නේ. අන්නේ වගේ තමයි පින්නතුනේ මේ සත්වයාට අපි මෛත්‍රී කරන්න ඕන. මාතා යතානියම් පුත්තං ආයසායක පුතුමන් රක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාව්‍ය අප්‍රමාණ අනන්ත අප්‍රමාණ සත්‍යා පිළිබඳව මෙනේ මෛත්‍රී සිත පතුරවන්න ඕන කරන්නේ. මෛත්‍රිය ගැන කියනකොට තව දෙයක් ඔය අත්තන්ට කියන්න ඕන. මෛත්‍රී භාවනා කරනකොට පින්න තුනේ සර්ව සම්පූර්ණත්වයටපත් වීම එක. කර්ණීයමිත සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවෙන් පහත් වෙන්න පුළුවන්. කුමන ධර්මයට අනුවද? කර්ණීයමිත සූත්‍රයට අනුව. හැබැයි විසුද්ධි මාර්ගයට අනුව ඔයත්තන්ට බ්‍රහ්ම ලෝක උප්පත්ති විතරයි ලබන්න පුළුවන්. සම්නිවිත සූත්‍රය අවසන් වෙන්නේ කොහොමද? නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේතිති. නැවත මව් ගබක සයනේ කරන්ට නොපැමිණි. ඒක තේරුම් ගන්න ඕනේ. එනිසා ඒ කර්ණිමිත සූත්‍රයේ සඳහන් වන විදිහට මොනතරම් ශ්‍රේෂ්ඨත්වයක් තියනවද? හැකියාවක් තියෙන, සැහැල්ලු පැවතුම් ඇති පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් මේ විදිහට අනිතිමානි ගුණයෙන් යුක්ත මේ විදිහ අනන්ත අප්‍රමාණ පෞරුෂයට ඕන කරන උදාාර පෞරුෂයට ඕන කරන ගුණාංග ඒක රාශිය වල තමයි පින්න තුනේ මේ தത്വයටපත් වෙන්නේ ඒ නිසා තේරුම් ගන්නට මම සඳහන් කළේ මෛත්‍රී පාරමිතාව පිළිබඳව ඒ ධර්මයෙන් පෙන්වු කලේ කුමක්ද බෝසතාණන් වහන්සේ ලෝකයාට සැප කැමැතිව සැප ප්‍රාර්ථනා කරමින් අව්‍යාපාද සිත දියුණු කළා ඒකයි මෛත්‍රී පාරමිතාව කියන්නේ. ඒ නිසා මෛත්‍රී පාරමිතාව පිළිබඳව අසූ ධර්මයේ හැම දිනාටම අර්ථවත් වේවා ඒ තුලින් හිත සකස් වේවා කෙලවර අමා මහ නිවනින් සැනසෙල්ල ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූලමහා විහාරය